ඔව් දෙවැනි ප්‍රශ්නයක් තියෙනවා අපේ හැමදෙරෝනේ මේක මම කලින් ඔබ වහන්සේ අපි සාකච්ඡා කරා ඒ වෙලාව අපිට හරි අදහසක් ගන්න බැරි වුණා මම මේ ඔබ වහන්සේගේ ධර්මදේශනා මාලාවේ ඉඳලා දැන් අභිධර්මයේ ඉගෙන ගන්නවා පොත් ටික කියවලා ආශ්‍රය කරගෙන මට ඔබ වහන්සේට මතක දන්නර චේතනා චෛතසිකය ගැන කතා කරනකොට අර චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන පාඩය අපි සාකච්ඡා කරනකොට එතන අර දැන් කර්මය මේ පරමාර්ථයක්ද වගේ ප්‍රශ්නයක් ආවනේ ආමුදුරනේ. දා අපි ඒක අපිට හිතා ගන්න බැරි වුණා අර වංශෙත් කිව්වේ අර කර්ම විචය විෂය අචින්තයි කියලා. මට කියවනකොට තේ අන්තිමට يعني මං ටිකක් වැඩිපුර කියවනකොට මට තේරුණේ හැමදෙරේ කර්මයක් අන්තිමට ප්‍රඥප්තියක් තමයි. ඒ කියන්නේ කාලය වගේම මේ කියන්නේ අතන චේතනාචෛතසිකය තමයි පරමාර්ථය. එතකොට ආපහු ඒකේ ඒ කියන්නේ ප්‍රතිඵලයේ විදියට විපාක එනවනේ හැඳුරනේ විපාක චිත්ත ඒවත් පරමාර්ථ තමයි කර්මය බැලුවාම අර ක්‍රියාවලිය පැහැදිලි කරන්න තියෙන කතාවක් වගේ එකක් සංකල්පයක් වගේ එතන ඇත්තටම දැන් එහෙම සංකල්ප තියෙනවා දැන් ඔන්න නිවන කියලා කිව්වහම නිවන කියන්නේ එතන පඨවි නෑ ආපෝ නෑ තේජෝ නෑ වායෝ නෑ ආකාශ නෑ විඥාන නෑ මොකක්වත්ම නෑනේ. එතන මොකක්වත්ම නැති වුණාට ඒක ශුන්‍යයි කියලා බැහැර කරන්න බෑ. එතන යමක් තියෙනවා. ඒ මොකද්ද තියෙන්නේ? අර යලි ඒව හටගන්න නැති බව. එතකොට යලි එක හටගන්න නැති බව කියන එක එක්තරා එක්තරා ධර්මයක්. එතකොට ඒක එතන මොකක් හරි දෙයක් विद्यमान වෙනවා. ඒ යලි හටගන්නේ නැහැ කියන विद्यමානත්වේ නැති වුණොත් එහෙම අර නිරුද්ධ වුණු නාම රූප ධර්ම යලි හටගන්න ඕන. එතන එහෙම හටගන්න නැතුව තියනවා කියන්නෙම එතන ධර්ම වශයෙන් යමක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ සියුම් කාරණයක් තමයි කර්මය කියලා කියන්නේ. එතකොට කර්මය කියලා අපිට මෙන්න මේකයි කියලා මෙතනයි තියෙන්නේ එහෙම කියලා පෙන්වන්න පහසු නෑ. හැබැයි අර කරපු දෙයට සාපේක්ෂව යම්කිසි ප්‍රතිඵලයක් ඇති කරනවා. කරන මොහොතෙත් අපිට නාම රූප ධර්ම ප්‍රකට වෙනවා විපාක දෙන මොහොතෙත් නාම රූප ධර්ම ප්‍රකට වෙනවා ඒ අතරේ මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා පෙන්වන්න බෑ පෙන්වන්න බැරි වුණාට අර නිවන ගැන කතා කරලා වගේ එහෙම එකක් නැහැ කියන්න බෑ තියෙන නිසා තමයි ඒක විපාකත්වයට පැමිණෙන්නේ හැබැයි ඒක පැහැදිලි කරන්න විදිහක් නැහැ මේ භාෂාවේ තියෙන වචන වලින් ඒක කියා ගන්න බෑ ඒක පරමාර්ථ ධර්මයක් කිව්වොත් හටගත් සැනින් නිරුද්ධ වීම පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය එතකොට කියන්නේ ඒක වහා අනිත්‍යයි. එතකොට කර්මය කියන එක එහෙම නෙමෙයි. ඒක විපාක දෙනකන් ක්‍රියාත්මක වෙනවා ඒ ශක්තිය. එතකොට එහෙමනම් ඒක පරමාර්ථ ධර්මයක් හැටියට වෙන් කරන්නත් බෑ. හැබැයි නিত্য ධර්මයක් කියලා කියන්න බෑ. මොකද විපාකත්වයට පැමිණීමෙන් ඒක ශ්‍රේ වෙනවා, අහෝස වෙනවා. ඒ නිසා නিত্যයි කියලා කියන්නත් බෑ. ඉතින් අන්න ඒ වගේ ඊටා සූක්ෂම කාරණයක්. ඒ නිසා තමයි සම්මා සම්බුදු කෙනෙකුන්ටම හැර අන් කෙනෙකුට ඒක ਸਰව සම්පූර්ණයෙන් ගෝචර කරන්න අපහසුයි කියලා කියන්නේ. ඒක තමයි උභාන් ඒකෙන් අදහස් කරන්නේ අපි ඒක කතා කරන්නේ නැතුව හිතන්නේ නැතුව පැත්තකට දාන්න ඕන කියන එක නෙමෙයි අපිට පුළුවන් හැටියට ওই විදිහට විමස විමස සාකච්ඡා කර කර ඒ ගැන වැටහීම ඇති කරගන්න අපි වෑයම් කළ යුතුමයි. එහෙම උභාන්සේගේ පැහැදිලි කිරීම බොහොම හොඳයි. ඒ කියන්නේ කර්මයේවත් කාලයේවත් පරමාර්ථ ධර්මයක් වෙන්න තරම් සුදුසුකම් ලබන්නේ නැහැ. පරමාර්ථ ධර්මයක් වීමේ සුදුසුකම ඒගොල්ලන් ඒකට නැහැ. සහ මට තේරිච්ච දේ තමයි මේ අනිත් එක අර උභාන්ස කියපු දේ. අපි අනිත් අනිත් දැන් කාලය කියන එකත් ප්‍රඥප්තියක් තමයි. ප්‍රඥප්තියක් වුණාට ඒකේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි වී වපුරලා ඇවිදින් ඊළඟ දවසේ දෑකැත් තරම් ගියාට අපිට කපන්න බෑනේ. එතකොට ඒක කුඹරට වැටිච්ච දවසේ ඉඳලා ඒ රූප ධර්මයන් අනුක්‍රමයෙන් වර්ධනය වෙලා ඵලයක් ඇති කරන තැනට එන්න යම් ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නට ආරම්භයේ පටන් අවසානය දක්වා ගත වෙන පරිච්ඡේදය තමයි අපි කාලය හැටියට නම් කරගන්නේ. ඒතකොට කාලය කියන එක ප්‍රඥප්තියක් වුණාට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ওই වගේ තව පැති තියෙනවනේ ප්‍රඥප්තිය. අම්මා කියන්නේ තාත්තා කියන්නේ ප්‍රඥප්තිය. එතන පරමාර්ථ වශයෙන් ගත යුතු මොකක්වත්ම නැහැ. එතන තියෙන්නේ තිභාව රූප, පුරුෂ භාව රූප වශයෙන් අන්‍ය ස්ත්‍රී පුරුෂ ශරීරවල තියෙන නාම රූප ධර්ම ටික තමයි. නමුත් ඒ මව මරුවොත් පියා මරුවොත් ආනන්තරේ පාප කර්මයක් කියන එක ඒක බැහැර කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒක අනිවාර්ය කාරණයක්. ඇයි ඒ? දැන් පරමාර්ථ වශයෙන් පෙන්වන්න පුළුවන් මොකක්වත්ම විශේෂත්වයක් නැහැ. හැබැයි මේ පරමාර්ථ ධර්මයන් සංයෝග වීම තුල සංයෝගණු ආකාරය මත යම් විශේෂයක් තියෙනවා. ඒ නිසා මව පියා කියන ප්‍රඥප්තිය හුදු ප්‍රඥප්ති මාත්‍රයක් පමණක් නෙමෙයි. ඒක වැදගත් ප්‍රඥප්තියක්. ඒක අර්ථ සම්පන්න ප්‍රඥප්තියක්. ඒ ප්‍රඥප්තිය බැහැර කරන්න පුළුවන් ප්‍රඥප්තියක් නෙමෙයි. අන්න ඒ වගේ කාලය කියන්නේ අපිට කාලය කියන්නේ අපි නිකන් මවාගත්තු එකක් හදාගත්තු එකක් කියලා මිනිස්සු හරියට නිකන් මේ සියල්ල දන්නවා වගේ එහෙම කතා කරන අවස්ථා තියෙනවා. ඒ කාලය කියන්නේ මොකකටද කියන එක හරියට අර්ථ විග්‍රහ කරගන්න නැතු. කාලය කියන එකක් අපිට වෙනම එකක් නෑ. හැබැයි ඉතින් අර වී ටික කුඹරට දාපු තැන ඉඳලා ඒක පැලවෙලා ගොයන් ගහ හැදිලා පීදිලා කරල් ටික එනකන් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන ඒ පරිච්ඡේදයට මොකද්ද කියන්නේ? ඉතින් ඒක නම් මොකක් හරි එකක් කියන්න එහෙම අපේ අඳුරනේ මගේ අර ප්‍රශ්න ගොඩක් විසඳුණා ඔය විග්‍රහයත් එක්ක ඒ කියන්නේ දැන් අර දැන් කර්මය ඒ වෙලාවෙන් පළ දෙන්නේ නැහනේ හැමදෙරනේ ඒ කියන්නේ මේ චේතනාව ඇති වෙලා ඒ වෙලාව පළ වෙන කොටසක් තියෙනවා ඒ කොටසක් තියෙනවා ඒකත් ඒ වෙලාවෙම කියන්න බෑ ජීවිතය ඇතුළේ ඔව් ඒක තමයි පස්සේනේ විපාක දෙන්නේ හැමදෙරේ තව එක එක අවස්ථාවලනේ ඒ වෙලාවෙත් වෙන්න පුළුවන් ඒ වගේ එතකොට ඒකේ කාලය සම්බන්ධයක් තියෙනවනේ අනිත් එක තමයි ඒ ඒ නිශ්චිත කාලය තුල මිසක් දැන් උපපජ්ජ වේදනීය කොටස දෙවනි භවයේ මිසක් ආය වෙන භවයක විපාක දෙන්නේ නැහැ. ඒතකොට දෙට ධම්ම වේදනීය කොටස මේ භවයේ මිසක් ආය වෙන භවයක විපාක. ඒතකොට කාලය ඉතාමත්ම වැදගත්. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා කර්ම විපාක දෙන්නේ කරපු කරපු විදිහට නෙමෙයි. මතුවෙන මතුවෙන විදිහ. ඒතකොට මතුවීමේ කාරණේ හැටියට කාලය ප්‍රධාන කාරණයක්. එහෙම හැමතිරේ එතන මටත් තේරුනේ අර එකේ ඒ කියන්නේ කර්මයයි කාලයයි අර අපිට ලොකුවට දැනෙනවා අපි දැනුණාට ඒක අපිට නිකන් ඇඟට දැනෙනවානේ මේ වෙලාවේ යනවා කියලා. නමුත් අර මේ මොකද්ද ප්‍රඥප්තිය මොකද්ද පරමාර්ථ විද්‍යාමාන නොවුනට එතකොට හාමුදුරනේ අර අර ප්‍රශ්නෙත් විසඳෙනවා. අර කර්මයේ ස්ටෝරේජ් එක එහෙම නැත්නම් මේ කොහෙද ගබඩා වෙන්නේ කියලා. ඒවා පරම පරමාර්ථ නොවන නිසා ගබඩාවක් ඕනේ නැහැ හාමුදුරනේ. ඒ කියන්නේ අර ඒ කියන්නේ ඒකට ස්කන්ධයක් නැති නිසා එහෙම එකක් ඕන. දැන් ඇත්තටම විඥාන කියලා ගත්තහම ඒක ස්කන්ධයක් නැති දෙයක් නිසා විඥාණයට ලොකු කැපැසිටි එකක් ඒ කියන්නේ මේක තියෙන්න ලොකු ස්ටෝරේජ් එකක් එහෙම තියෙන්න ඕන කියලා විඥාණය සම්බන්ධව කියන්නත් බෑ. ඉතින් විඥානයේ හැටියට අපි යම් පරමාර්ථයක් දක්වනවා නම් එහෙම එකක්වත් පෙන්වන්න බැරි කර්මය එහෙම රැඳිලා තියෙන තැනක් ඉතින් කොහොමවත් පනවන්න පුළුවන් කමක් නැහැ. ඔබ වහන්සේලා බොහොම පිං අපිට මේ මේ ධර්ම දේශනා කළා ඒ අර බලන්න යොමු කරනවට <laughs> වහන්සේට තෙරුවන් සරණයි අවසරයි. අවසරයි.